තා ප්‍රශ්න තියනවාද වෙලාව නම් එන්න වේගෙන යනවා හොඳයි එහෙනම් අපි අද ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමවටපත් කරමු ලබන සතියේ අපි බෝධිපාක්ෂික ධර්මයන්හි එක් එක් අවස්ථාවල පමණක් යෙදෙන කරුණු පිළිබඳව අපි ලබන සතියේ ටික ඔක්කොම කතා කරලා ඉවර කරන්නට පුළුවන් වුණොත් එහෙම බැරි වුණොත් ඊළඟ සතිවල කතා බහ කරගෙන යමු මේ කරගෙන ආපු විදිහට. උදයමනම් අද දවසෙත් ධර්ම සාකච්ඡාවට හැමදෙනාම සම්බන්ධ වෙලා ඉතාමත්ම වටිනා කරුණු මතු කරලා Tamanටත් අන්නයටත් ධර්මඥානෙ දියුණු කරගන්නට අවස්ථාව සකසා ගත්තා. ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම තුළින් ජනිත කරගත් මේ සියලු කුසල් ඔබ අප හැම දිනාටම ධර්මඥානය දිනු කරගන්නට ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම දරුවන් සරණයි. අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකක් ධර්මයේ සහ ධර්මයේ දේශනා කළ සහ අපගේ ගැටළු වලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ කරගත්තා වූ ධර්ම දානයේ මේ පුණ්‍ය කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අවසරයි හම්බුනේ